ඒ හින්දා මේ පින්වතුන්ගේ ওই කය නිසලව තියෙනවා වගේම හිතත් නිසල කරගෙන නොඑක් නොඑක් අරමුණු වල හිත දුවන්නට නොදී බොහෝම ශ්‍රද්ධාවෙන් මේ මොහොතේම මේ දේශනාව තුළදීම අනේ තථාගතයන් වහන්සේ දේශනා කළ ජරා මරණ දුක නැතිකරණේ සත්‍ය අවබෝධ වේවා කියන කලන සිත් ඇතුවම මේ ධර්මය ශ්‍රවණය කරන්නට ඕනේ. එහෙම වුවමනාවෙන් කන් යොමු කරලා මේ දේශනාවට සමන් දුන්නොත් මට හිතෙනවා අපි ලැබපු මනුස්ස ජීවිතය හිස් නොවන විදිහේ ඥාන දර්ශනයක් අපිට ලබා ගන්න පුළුවන් වෙයි. මෙතනදී මම මුලින් මාත්‍රිකා කළේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ එන බොහොම කෙටි සූත්‍ර පාඨයක් මේ ටික තුල වුණත් විශාල දහම් පරාසයක් තියෙනවා ඒ ටික මතක් කරන්න කලින් මම පොඩි කරුණු ටිකක් මතක් කරනවා පින්වතුනි අපි හැමෝමත් කියනවා හැමෝමත් අහලා තියෙනවා දුර්ලභෝ බුද්ධත්වාදෝ ලෝකස්මි ලෝකේ බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම බොහොම දුර්ලභයි කියලා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේලාගේ ලෝකේ පහළවීම ඇයි දුර්ලභ වුනේ? බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වුණාම ඇති වෙන විශේෂත්වය මොකද්ද? වෙනස මොකද්ද? එහෙම පහළ නොවුනොත් එතකොට ඇති ස්වභාවය මොකද්ද කියන කාරණාව අපි තේරුම් කරගන්නට ඕනේ. අපිට දහම තේරුනොත් තමයි බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම වටිනවා කියලා තේරෙන්නේ. පහළ වීමේ වටිනාකම තේරුනොත් තමයි ධහම තේරෙන්නේ. දෙක දෙපැත්තට තියෙන්නේ. එතකදුවත් ඉස්සෙල්ලා ධහමක් තේරෙන්නම වෙනවා. එතනදී මම මෙහෙම මතක් කළොත් බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයේ තුල පහළ වෙන්නේ මේ ලෝක සත්‍යය කෙරෙහි බොහොම අනුකම්පාවෙන් මේ ලෝක සත්වයා දුක් විඳිනවා. දුකේදී අඬා වැළපෙනවා. නමුත් දුක නැති කරන මාවත දන්නේ නැහැ. දුක නැති කරන්ත කියලා යමක් යමක් කරනවා නම් ඒ කරන කරන දේත් දුකට හේතුවක් වෙලා මේ ලෝකයට දුක නැති කරන මාවත කියලා දෙන්න ඕනේ කියන කරුණාවෙන්මයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. අපි ඒ ටික පොඩ්ඩක් විස්තර කරමු. එතකොට අපිට උත්තරයක් එයි. මෙන්න මේ නිසා නේද බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීම ලෝකේ දුර්ලභයි කියලා කියන්නේ. කියලා අපි බැලුවොත් පින්වතුනි හොඳට සිහි කරලා බලන්න අපි හැම කෙනෙක්ම ඉපදෙනවා කියලා කියන්නේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ ස්පර්ශ ආයතන හයේ පහළ වීම තමයි අපේ ඉපදීම කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් උපන්න කියලා කියන්නේ මේ ආයතනයන්ගේ හට ගැනීමට. යම් කිසි කෙනෙක් ජීවත් වෙනවා කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයේ පැවැත්මට. යම් කිසි කෙනෙක් මැරෙනවා කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයේ නැති බව. නැතිවීම. එතකොට මේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ ස්පර්ශ ආයතන හයත් එක්කම උපදින මේ ස්පර්ශ ආයතන හයේ අත්දැකීමෙන් ජීවත් වෙන මේ ස්පර්ශ ආයතන හයේ අත්දැකීමෙන් මියපරලෝ යන අපිට මොනම විදිහකටවත් මේ ස්පර්ශ ආයතන හයෙන් බැහැර වූ අත්දැකීමක් තියෙන්න බෑ. එහෙම තියෙන්න පුළුවන්. බෑ. එහෙම තියෙන්නේ නෑ. එහෙම දෙයක් හිතන්න පුළුවන් කමක්වත් නෑ. හොඳයි. මේ ස්පර්ශ ආයතන හය ඇතුළේයි මේ දුක් ටික ඔක්කොම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ස්පර්ශ ආහාරයේ හැම නැති එළදෙන කොගේ දකින්න. හැම නැති එළදෙනක් වතුරකට බැස්සොත් වතුරේ ඉන්න සත්තු කන මාළු වගේ සත්තු කොටන. මේ හැම නැති දෙන පොළවේ කොහේ හරි නිදාගත්තොත් පොළවේ ඉන්න කුඹි වගේ කුඹි වගේ සත්තු ගහකට තැඹකට හේතු වුණොත් ගහේ තැඹේ ඉන්න සත්තු විදිනවා කනවා. කොහාටවත් හේතු වෙන්නේ නැතුව අහස ඇසුරු කරගෙන හිටියොත් කපුට ගිජබිහිණිය වගේ අහස ඇසුරු කරගෙන ඉන්න සත්තු විදිනවා. මේ හැම නැති ලැබෙන යම් යම් ඉරියව්වක වාසය කරයි නම් එයින් දුකක්ම එනවා. ඒ වගේ මේ ස්පර්ශ ආයතන හයේ පැවැත්මම තථාගතයන් වහන්සේ වදාළේ දුක කියලා. අද අපිට අපි කැපයි කියලා හිතාගෙන ඉන්න දේ දුකයි කියන එක අපිට තේරෙන්නේ නැහැ. මේ ස්පර්ශ ආයතන හයේ පැවැත්මම දුකයි කියන තැන බුදුරජාණන් වහන්සේ දෙන්නා වදාළේ අපි දුකයි කියන දේ අපි සැපයි කියන දේ දෙකම දුකයි කියන අර්ථයකින් ඒකට හේතුව එහෙම කියන්ට තථාගතයන් වහන්සේ දැක්කා යම් තැනක සැපක් ලැබෙනවා නම් ඒ සැප පිහිටලා තියෙනවා නම් මහ විශාල ආදීනවයක් තුල ඒ සැපේට සැපක් කියන්නේ නැහැ කියලා. මම කලිනුත් මතක් කරලා තිබුණා යම් කිසි කෙනෙකුට කුෂ්ඨ රෝගයක් හැදෙනවා නම් කුෂ්ඨ රෝගය කියන්නේ දුකක් මුළු ලෝකෙම පිළිකුල් කරනවා අප්‍රසන්නයි දුකඳයි එබඳු කුෂ්ඨ රෝගයේ කහනකොට සැපක් ඇති වෙනවා නම් නුවණති පුරුෂයෝ ඒ සැපට සැපක් කියන්නේ නැහැ මොකද කුෂ්ඨ රෝගයේ කහනකොට සැපක් වුණාට කුෂ්ඨ රෝගයේ ආදීනව බොහෝයි ඒ සැපේද දුකක් යන ගණයට යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්කේ ලෙඩ වෙන මහලු වෙන මරණයටපත් වෙන නිന്ദා අපහාස ඇනුම් බැනුම් ලැබෙන අවියාවුද කඩු කිනිසි වදින නැසි මදුරු අවු සුළං ආදී ස්පර්ශයන්ගෙන් දුක් පීඩා එන්න පුළුවන් මට්ටමේ කයක් හදාගෙන ඉබඳු කයක පිහිටලා ලැබෙන මේ සැපේද සැපක් නෙමෙයි කියලා. අපි චක්කු සම්පස්යෙන් ඒ කියන්නේ ඇහෙන් රූපයක් බලනවා නම් ඒ නිසා අපිට සැපක් ලැබෙනවා තමයි. නමුත් ඒ සැපේ ගන්න අපිට මේ ඇහැ පවත්තන්න වෙලා. ඇහැ පවත්තන්න මේ කය පවත්තන්න වෙලා. එතකොට මේ කය පවතිනවා කියලා කියන්නේ සීත උෂ්ණ මැසි මදුරු අවු සුලං කියන මේ ඔක්කොම දුක් දුම්නසේ තුල තැවරලා තියෙනවා. අපි නොදන්නවා වුණාට නොදැක්කා වුණාට ඒ සැප වේදනාව කියන කරුණේ තියෙනවා ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන සුපායාසෝ තැවරිලා. ඇයි? ඒ බඳු සැපක් විඳින්න මේ ඇහැ කන ඕනේ නම් ඒ ඇහැ කන පරිහරණය කරන්න මෙබඳු කයක් උරුම කරගෙන ඉන්න වෙනවා නම් ඒ කය ලෙඩ වෙනවා නම්, ඒ කය මහලු වෙනවා නම්, ඒ කය දිරනවා නම්, මැරෙනවා නම් එබඳු වටපිටාවක එබඳු තැනක පිහිටලයි මේ සැපේ තියෙන්නේ. එනිසා බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා දැක්කා අපි නොදැක්කට මේ ලෝකය දුකයි කියන එක. ආනන්ද ආමුදුර දාස බුදුරජාණන් වහන්සේගේ මහාන ස්වාමීන් වහන්සේ වහන්සේ මේ ලෝකේ කොහෙද පිහිටලා තියෙන්නේ කියලා. ආනන්ද දුක මත මේ ලෝකේ පිහිටලා තියෙනවා කියලා පෙන්වනවා. එතකොට මෙන්න මේ දුක දුක කියනකොට අපි අඳුරන අපි දන්න මට්ටම විතරක් නෙමෙයි එතකොට. අපි අද දන්නේ ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා කියන ටිකනේ. ඒකයි මං කිව්වේ ඒ ටික විතරක් නෙමෙයි අද අපි සැපයි කියන ටිකද බුදුරජාණන් වහන්සේ දැක්ක අර වගේ දුක මේ තුලද තැවරලා තියෙනවා. ඒ නිසා සැපද දුකයි, දුකද දුකයි කියන අර්ථය ඇතුවයි මේ ස්පර්ශ ආයතන හය හැම නැති එළදෙනක් වෙයි කියලා පෙන්වන්නේ. එතකොට අපේ පැවැත්ම කියලා කියන්නේ මේ දුකේ පැවැත්ම. අපේ ජීවිතය කියලා කියන තකතෙන් ගත්ත දුක්ඛ සත්‍යයට. දුක්ඛ සත්‍යය කියලා 아무තු යමක් දකින්න එපා. අපේ ජීවිතය දකින්න. දුක්ඛ සත්‍ය හැටියට. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් යුක්ත පංච උපාදාන ස්කන්ධය තමයි අපේ ජීවිතය කියන්නේ. ඊට පස්සේ දුක නැති කරන්න කියලා දැන් මේ ස්පර්ශ ආයතන 6මයි අපිට දුක දුක සමගමයි අපි උපදින්නේ ඒ දුක් වූ ධර්මයමයි අපේ පැවැත්ම ඊට පස්සේ දුක නැතිකරන්න කියලා අපි කරන්නේ දුක තුලමයි කටයුතු දුක නැතිකරන්න කියලත් දැන් මේ ස්පර්ශ ආයතන 6 නම් දුක ඒ දුකේ අත්දැකීමෙන්මයි අපි මේ දුක නැති කරන්න කියලා කටයුතු කරන්නේ. දුක නැති කරන්න කියලා අපි කටයුතු කළාට ඒ කරන හැම දෙයක්ම ආපහු දුකටම හේතුවක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. මම ඕකෙදි අර තව පැත්තක් මතක් කරලා තියෙනවා. පෙරලෙන දෙයක් ඇතුලේ නොපෙරළී ඉන්න බෑ. පිච්චෙන දෙයක් ඇතුලේ නොපිච්චී ඉන්න බෑ. එහෙමනම් පෙරලෙන දෙයින් වෙන් වෙන්න ඕනේ ඉවතට යන්නට ඕනේ. පිච්චෙන දෙයින් ගිනි ගන්න දෙයින් එළියට යන්නට ඕනේ. විශාල ගිනි ගොඩක් ඇවිලෙනවා නම් ඒ ගිනි ගොඩ ඇතුළට ගිහිල්ලා ඒ පැත්තට මේ පැත්තට පැන පැන නොපිච්චින්ද කියලා උත්සාහවත් වුණොත් ඒත් පිච්චෙනවා උත්සාහවත් නැතුව හිටියත් ඒත් පිච්චෙනවා ගිනි ගොඩ ඇතුල් වෙනවා. බෝලයක් හරි පෙරලීගෙන යන වාහනයක් හරි ඇතුළේ නම් අපි ඉන්නේ ඒ පෙරලෙන දේ අනුව අපිත් පෙරලෙනවා මිසක කවදාවත් නොපෙරළී ඉන්න බෑ. ඒ වගේ බුදුහාමුදුරුවෝ දැක්කා පෙරලෙන දේ ඇතුළේ නොපෙරළී ඉන්න බෑ. මේ ලෝකයේ හැම වෙලාවෙම ලාභය අලාභය යසස අයස නිന്ദා ප්‍රශංසා දුක් සැප කියලා අටලෝ දහම අනුව පෙරලෙනවා. මේ ලෝකයේ ඇතුළේ ඉන්න කිසි කෙනෙකුට නොපෙරලී ඉන්න පුළුවන් කමක් නැහැ. ලාභයේදිත් අලාභයේදිත් නිന്ദාවේදිත් ප්‍රශංසාවේදිත් දුකේ සැපේදිත් එක විදිහේ මනසකින් ඉන්න පුළුවන් නම් එයා ලෝකෙට අයිති කෙනෙක් නෙමෙයි නේද? පුත්තස්ස ලෝක ධම්මෙහි චිත්තං යස්සන කම්පති අසෝකම් විරජං කේමං ඒතම් මංගල මුත්තම අටලෝ දහමෙන් ස්පර්ශ කරන ලද මනස යමෙකුගේ කම්පා නොවේද? ශෝකරජස් නැති තැනකට මනස පත් කරගන්න පුළුවන්ද මේක උතුම් මංගල කාරණාවක් කියලා බුදුරජාණන් වහන්සේ දෙන්නේ. ඉතින් මේ පෙරලෙන දේ ඇතුලේ ඉඳගෙන නොපෙරලෙන්නද? පෙරලෙන දේ මොකද්ද? මේ ස්පර්ශ ආයතන 6 මේ ස්පර්ශ ආයතන 6 ඇතුලේ තමයි අපිට ලාභයක් ලැබෙනවා නම් ලැබෙන්නේ. අලාභය ලැබෙනවා නම් ලැබෙන්නේ. ඒත් ඔය ස්පර්ශ ආයතන ඇතුළෙම. සැපක් ලැබෙනව නම් ලැබෙන්නේ ඒත් ස්පර්ශ ආයතනයි. දුකක් ලැබෙනව නම් ලැබෙන්නේ ඒත් ඕකෙම. නින්දාවක් ලැබෙනව නම් ප්‍රශංසාවක් ලැබෙනව නම් යසසක් ලැබෙනව නම් ආයසක් ලැබෙනව නම් ඒ ඔක්කොම මේ ස්පර්ශ ආයතන ඔය ස්පර්ශ ආයතන හය ඇතුලේ ජීවත් වෙන ඒ කියන්නේ අපි මේ දැන් ජීවත් වෙන ක්‍රමයට ජීවත් වෙමින් කවදාවත් නොපෙරළී ඉන්න බෑ. පෙරළෙන දේ ඇතුළේ ඉන්න කෙනා පෙරළෙනවමයි. ගිනි ගොඩ ඇතුළේ ඉන්න කෙනා නොපිච්චින්න පිච්චෙනවමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංයුත්ත නිකායේ තියෙන ආදිත්ත කියලා සූත්‍රය. මේ ආදිත්ත කියන සූත්‍රයේදී පෙන්වන මහණෙනි මේ ඇස ඇවිල ගන්නාලාද රූපය ඇවිල ගන්නාලාද චක්කු විඤ්ඤාණය ඇවිල ගන්නාලාද කුමකින් අපිල ගන්නාලද? ජාතියෙන්, ජරාවෙන්, ව්‍යාධියෙන්, ශෝකයෙන්, මරණ, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාසයන්ගෙන්, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අපිල ගන්නාලද? මේ ස්පර්ශ ආයතන හයම ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාස කියන 11 ගින්නකින් ඇවිලෙනවා. මේ ඇවිලෙන එක ඇතුලේ නොපිච්චින්නවා කියන එකක් නැහැ. තණ්හාව නැති කරලා හරි කෙනෙකුට එහෙම නැති කරන්න බෑ. මම ඊටු ටික පැහැදිලි කරලා දෙන්නම්. අපි හිතනවා නම් තණ්හාව නැති කරලා හරි මේ ඇහැ කන දිවනාසය ශරීරේ පරිහරණය කරන්න පුළුවන් කියලා ඒ කියන්නේ නොපිච්චින්න බෑ එහෙනම්. පිච්චෙන ගිනි ගොඩ ඇතුලේ පුළුවන් ද නොපිච්චින්න? බෑ. මේ ටික ජින්න නම් මේ ටික දුක නම් ඔය ටිකේ නොපිච්චින්න බෑ. ඉතින් පින්වතුනි අපි ගිනි ගොඩ ඇතුළෙමයි එහාට මෙහාට පැන පැන නොපිච්චින්න හදන්නේ. විශාල ගිනි ගොඩක් ඇවිලෙනවා. ගිනි ගොඩ ඇතුළේ ඉඳගෙන එක තැනක පිච්චෙනකොට අනිත් තැනට පයින්නවා. එතන පිච්චෙනකොට අනිත් තැනට පයින්නවා. මේ ගිනි ගොඩ ඇතුළෙම අපි එක දවසක්වත් නොපිච්චී හිටියේ නැහැ. මේ ලෝකයා බුදුරජාණන් වහන්සේ දැක්කා මේ නොපිච්චි පිච්චෙන ලෝකේ නොපිච්චින්න කරන්නේ ඒ ලෝකයේ තුල මෙහාට මෙහාට පැන පැන ඉන්නවා මිසක ගිනි ගොඩෙන් එළියට යන්නේ නැහැ කවදාවත්. මේ අයට නොපිච්චෙන තැනකට එකයි යන්නට ඕනේ. මේ ගිනි ගොඩෙන් එළියට ගෙනියන්නට ඕනේ කියලා අනුකම්පාවෙන් පහළ වෙන්න. එහෙනම් හොඳට බලන්න අපි දැක්ක පෙරලෙන දේ ඇතුළේ නොපෙරළී ඉන්න බෑ. එහෙනම් පෙරලෙන දේෙන් එළියට යන්නට ඕනේ නේ. පිච්චෙන දේ ඇතුළේ නොපිච්චින්න බෑ. එහෙනම් පිච්චෙන දේෙන් එළියට යන්න ඕනේ. එළියට ගියමත් පිච්චෙනවද? නෑ. බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණේ ඒ නිසාමයි බුදුහාමුදුරු ලෝකෙ පහළ වෙලා මේ ලෝකයා එක්කම ඉපදිලා මේ ලෝකෙම හැදිලා වැඩිලා ලෝකයට අයිති නැති ලෝකෙන් එතරකට ගියා බුදුරජාණන් වහන්සේ. මේ ගිනි පෙරලෙන දේ එක්කම ඉපදිලා පෙරලෙන දේ එක්කම හැදිලා වැඩිලා බුදුහාමුදුරන්ට පුළුවන් වුණා නොපෙරලෙන තැනකට යන්න. පිච්චෙන දේ එක්කම ඉපදිලා ඒ එක්කම ජීවත් වෙලා නොපිච්චෙන තැනකට යන්න පුළුවන් වුණා. අපි දැක්කා මේ ස්පර්ශ ආයතන 6 ඇතුළේයි පෙරලෙන දේවල් තියෙන්නේ. මේ ස්පර්ශ ආයතන 6 ඇතුළේයි හිච්චෙන දේවල් තියෙන්නේ. ওই ටිකට කිව්වා ලෝකේ කියලා. කාම වේවා රූප වේවා අරූප වේවා යම්ම ලෝකයක් පනවනෝ නම් පනවන්න පුළුවන් මේ ස්පර්ශ ආයතන 6 ඇතුළේ. ඉතින් බුදුරජාණන් වහන්සේලා ලෝකයට වටින්නේ මෙන්න මේ ස්පර්ශ ආයතන හයෙන් එළියට යනවා කියන එකක් ස්පර්ශ ආයතන හය ඇතුලේ ඉන්න කෙනා කෙනෙකුට කවදාවත් වෙනවා කියන එකක් වෙන්නේ බිත්තරයක් ඇතුලේ ඉපදිලා බිත්තරයක් ඇතුලේ ජීවත් වෙලා බිත්තරයක් ඇතුලේ මැරෙන කෙනා ඉන්නේ බිත්තරයක් ඇතුලේ කියන එකවත් දන්නේ නැහැ. එළියෙන් එළියට යෑම ගැන කවර කතාවද? ඉන්නේ බිත්තරයක් ඇතුලේ කියන එකවත් දැනගන්නවා කියන කාරණාවක් विद्यमान නැහැ. මේ ඉන්නේ කෝෂයක් ඇතුලේ කටුවක් ඇතුලේ පිටරයක් ඇතුලේ කියලා දැනගන්න නම් එයා දැකින්න ඕනේ එපිටක්. අපි නිදාගෙන ඉන්නකොට හීන දකිනවා. ඒ වෙලාවට අපිට ඒක ඇත්තයි. අපි මෙච්චරලා හිතියේ මෙච්චරලා දැක්කේ හීනයක් කියලා අපි දකින්න නම් අපි අවදි වෙන්න ඕනේ. නැගිට්ටොත් තමයි දන්නේ මෙච්චරලා අපි හිතේ හීනෙක කියලා. එහෙම නැත්තම් දන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ වටින්නේ මේ ලෝකයට ඒ ලෝකය එක්කම ඉපදිලා හැදිලා වැඩිලා තනියම කිසිම කෙනෙකුගේ උපවාව උපකාරයක් නැතුව ලෝකෙන් එතර වෙන්න මගක් හොයාගත්තා. ලෝකෙ කිව්වේ මොකෙන්ද? පෙරලෙන දෙයින් ඔබට යන මගක් හොයාගත්තා. පිච්චෙන දෙයින් ඔබට යන මගක් හොයාගත්තා. තව පැත්තෙන් කිව්වොත් මේ ස්පර්ශ ආයතන හයෙන් ඔබට යන තැනක් හොයාගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුකුල් පැටියෙක් කිකිලියෙකුගේ බිත්තර රාශියක් තියෙනවා නම් ඒ බිත්තර වලින් යම් පැටියෙක් මුලින්ම හොටේකින් හරි නියපොතු වලින් හරි කටුව බිඳගෙන එළියට ආවොත් ඒ මුලින්ම ආපු නිසා කුකුල් පැටවුන්ට ඒ කුකුල් අනිත් පැටවුන්ට වඩා මේ කුකුල ශ්‍රේෂ්ඨයි ජේෂ්ඨයි කියලා කියනවා අග්‍රයි කියලා කියනවා මොකද මුලින්ම ඉස්සෙල්ලා ආපු නිසා මහණෙනි ඒ වගේ මේ අවිද්‍යාව නැමැති කෝෂයේ බිඳගෙන අවිද්‍යාව නැමැති කෝෂයෙන් එළියට ආපු නිසා මේ ලෝකේට මම ශ්‍රේෂ්ඨයි, ජේෂ්ඨයි, අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ දෙනවා. මේ ස්පර්ශ ආයතන හයෙන් ඔබ්බේ යමක් හීනෙකදී අපිට හම්බ වෙන්නේ නැහැ. හීනයක් ඔබ දකිනවා නම් ඒ දේ ස්පර්ශ ආයතනයටයි. මෙන්න මේ නිසයි පින්වතුනි බුදුරජාණන් වහන්සේලාගේ ලෝකේ 15 දුර්ලභයි කියලා කියන්නේ මේ ලෝකේ ඉන්න කෙනෙකුට මේ ස්පර්ශ ආයතන හයේ දුක් විඳින ලෝකයට මෙයින් ඔබට යන්න පාර පෙන්නන කෙනෙක් මේ ස්පර්ශ ආයතන හය තුල නම් පහළ වෙන්නේ යම් කිසි කෙනෙක් පහළ වුණොත් මේ ස්පර්ශ ආයතන හයෙන් ලැබෙන අත්දැකීමෙන් තොර යම් අත්දැකීමක් ඒකත් වෙනත් වූ ධර්මයක් යම් කිසි කෙනෙක් දකිනවා නම් එයාට දකින් ඒ ඒ ධහමට කියනවා ලෝකෝත්තරයි කියලා. ලෝකෙන් ඈතරයි ඒ දර්ශනය, ඒ දැකීම. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ මෙන්න මේ දුක් විඳින ලෝකයට පිහිට වෙන්න. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ නොවුණනම් කවදාවත්ම මේ ස්පර්ශ ආයතන හයෙන් ඔබට යනවා කියන එකක් නම් සීනෙකිදු වෙන්නේ නැහැ. මේ ටික අපි ටිකක් වටිනාකම තේරුම් කරගන්නට ඕනේ. බුද්ධෝත්පාද කාලයේ බොහෝම දුර්ලභයි කියලා අපි කියන වචන. තාම මේ කොටුවේ ඉඳගෙන. අපි යම් කලක ඒ පෙන්වන ධහම දැක්කොත් අපේ හදවතින් කියවෙන්න ඕනේ වචන ටිකක් ඔය. අද අපි කටපාඩමට කියන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකෙ තුල වටිනවා කියලා කියන්නේ කිසිම වෙලාවක මේ ස්පර්ශ ආයතන හය ඇතුළේ ජීවත් වෙන කාටවත් එන් ඔබ්බස් නොපෙනෙනකොට පරෝපදේශ රහිත කිසිම කෙනෙකුගේ උපදේශයකින් තොරව තනියමම එයින් ඔබට ගියා අහකට ගියා. ඉතින් මේ ස්පර්ශ ආයතන හයේ අත්දැකීමෙන් තොර අත්දැකීමක් සංයම කෙනෙක් ලබා ගත්තොත් එයාට කියනවා සම්මා සම්බුද්ධයි. එහෙම නැත්නම් පච්චේක බුද්ධයි. පසේ බුදුරජාන් වහන්සේ නමක් හෝ සම්මා සම්බුදුරජාන් වහන්සේ. ඒිට මෙහා හැමෝම ඒ බුදුරජාණන් වහන්සේලාගේ වචනය අනුව ඉගෙන ගනිමින් අවබෝධ කරන අය. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ වෙන්නේ දුර්ලභ වෙන්නේ හිතාගන්න දුර්ලභ වෙනවයි කියන එක පුදුමයක් නෙවෙයි නේද? මේ ස්පර්ශ ආයතන හයේ එකම ඉපදිලා ඒ ආයතන හයේ අත්දැකීමෙන්ම ජීවත් වෙලා ඒ ආයතන හයේ අත්දැකීමෙන්ම මැරෙන ලෝකෙට එයින් තොර යමක් හිතුනොත් නේද පුදුම? හිතන්න පුළුවන් වුණොත් නේද පුදුම? නොහිතනවා කියන එක පුදුමයක් නෑ. ආහඹු විදිය. එතකොට ඒ කියන්නේ ගිනි ගොඩෙන් ඔබට යන නුවණක් පහළ වුණොත් නේ පුදුමයි. ඉතින් බුදුරජාණන් වහන්සේලා දුර්ලභයි කියලා කිව්වේ ඉබ්බන්දු මනස් ඇති ලෝකයේ අතරින් හිතන්ටවත් අචින්තයයි ඒ මනස. ඒ කියන්නේ කිසිම අත්දැකීමක් හේතුවක් නැතුව තනියම හොයාගන්නවා කියන එක මේ ස්පර්ශ ආයතන හයෙන් ඔබට යන්න යම. මම ඒක තව ටිකකින් තව මේට වඩා මම පැහැදිලි කරන්නම්. එතකොට මුලින් මතක් කළේ මෙන්න මේ වගේ වටිනා කාලයක් අපිට ලැබිලා තියෙනවා. දුර්ලභ බුද්ධෝත්පාද කාලයක්. ඒ කියන්නේ සැබෑවටම දුක නැති කරන්න පුළුවන් කාලයක් ලැබිලා තියෙනවා. දුක කියනකොටම අර මං මුලින් පෙන්නපු දැනටම අර්ථය අරගෙන යන්න. මොකද්ද? දුක විතරක් නෙමෙයි අපි සැපයි කියන එකද දුකක්. ඇයි සැපයි කියන එක දුකක් කියන්නේ? දුක කියනකොට මතක තියාගා ගන්නකොට මේ සැප නෑ කියන අර්ථයක් නෙමෙයි කියන්නේ. යම් සැපක් තියෙනවා නම් ඒ සැපේ තුල තැවරිලා තියෙනවා නම් මේ වගේ ආදීනෝ ගොඩක්. නුවණැති උත්මයෝ ඒ සැපට සැපක් කියන්නේ ඒ සැපට කියන්නේ දුකක්. දුකත් සැපයි දුකත් දුකයි සැපත් දුකයි කියන කරුණ. එහෙනම් මෙන්න මේ දුක සම්පූර්ණ කැටි කළ කැටි කළ ගත්තහම බුදුරජාණන් වහන්සේ පෙන්වනවා පංච උපාදාන ස්කන්ධ ලෝකයයි මේ දුක. තව පැත්තකින් ඒ දුකට ඒ ලෝකෙට නමක් කිව්වොත් දොළොස් ආයතනයයි ලෝකෙ කියලා කියන්නේ. තව නමක් කිව්වොත් අටලොස් ධාතුවයි ලෝකෙ කියලා කියන්නේ. තව යමක් කිව්වොත් හතර ඉරියව්වයි ලෝකෙ කියලා කියන්නේ. අපි එක්ක ඉඳගෙන ඉන්නවා එක්ක හිටගෙන ඉන්නවා එක්ක නිදා ගන්නවා එක්ක ඇවිදිනවා. ඔය හතර ඉරියව්වෙන් යමක් හිතන්න පුළුවන් ඔයගොල්ලන්ට. පුළුවන්. පුළුවන් වුණොත් තමයි පුදුමේ. ඔය හතර ඉරියව්ව තමයි ලෝකෙ කියන්නේ. හැබැයි බුදුහාමුදුරු ලෝකෙන් එතරට ගියා. ඒකයි මම මේක කියනකොට ඕගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නොවුනොත් තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ ලෝකෙ ඉන්න ඕගොල්ලන්ට ලෝකෙන් එපිට යමක් කියනකොට තේරුනොත් තමයි පුදුමේ. ඇයි ස්පර්ශ ආයතන හය ඇතුලේ අත්දැකීමම පමණක් ජීවත් වෙන්න කෙනෙකුට එයින් බැහැර යමක් කිව්වොත් ඒක තේරුනොත් තමයි පුදුමේ. නොතේරුනොත් පුදුම නැහැ. ඕගොල්ලන්ට තේරුනොත් ඒ කියන්නේ ඕගොල්ලන්ට නුවණක් තියෙනවා ලෝකෝත්තර නුවණක්. තග්ගල එහෙම නුවණක් තියෙන කෙනෙකුට මේ කියන්නේ මොකද්ද කියන එක තග්ගල තේරෙනවා. එහෙම මේ කියන්නේ මොකද්ද? එහෙම වෙන්න පුළුවන්ද කියලා තමන් තමන්ගේ මනස ප්‍රතිවික්ෂා කරගන්න. එහෙම තේරෙනවා කියන්නේම ලෝකෝත්තර නුවණක් නැහැ කියන එක. මේ ස්පර්ශ ආයතන හයෙන් තොර පැවැත්මක් ගැන කියනකොට අපිට හරි කුහුලක් එහෙම වෙන්න පුළුවන්ද කියලා. එහෙම ගතිය දැනුණ ඒකයි ඇත්ත. මොකද ලෝකේ ඉන්න කෙනෙකුට ලෝකෝත්තරයම පේන්න පුළුවන්ද? බැ. ලෝකෝත්තරයම පෙවුනොත් ලෝකෙන් ඊතරු ඥාන දර්ශනයක් ලැබුණොත් එයා ලෝකෝත්තරයි. ඒ කියන්නේ ලෝකෙන් ඊතරට යන නුවණක් තියෙන කෙනෙක්. හැබැයි ලෝකේ ඉන්න කෙනෙකුට නම් ඒක මේ නිකන් මනස්කල්පිත කතාවක්ම වගේ. ඒ තමන්ගේ පරාසයට අර මම කියන්නේ දැන් මාළු ටැංකිය වල ඉන්න මාළුන්ට කියන්න පුළුවන් වුණොත් අපිට මේ වාහන තියනවා කාර් බස් යනවා කියලා මේ සත්තුන්ට ඒක විහිළුවක් වෙයි. එහෙම එකක් තියනවාද කියලා. මොකද එයාගේ ලෝකේ එහෙම එකක් නැහැ. අපි අද දන්න ටික තුල නම් නෑ තමයි හතර ඉරියව්වෙන් තොර යමක් තියෙන්න බෑ තමයි. ඒක ඇත්ත. අපි අද දන්න ටික තුල නම් මේ ස්පර්ශ ආයතන හය ඇරෙන්න යමක් තියෙන්න බෑ තමයි. එයින් යමක් තියෙන අත්දැකීම ලැබුණොත් තමයි ලැබුණොත් තමයි පුදුමේ. ඒ කියන්නේ එහෙම වුණොත් අපිටද දුකට අයිති නැති තැනක නුවණක් තියෙනවා කියන එකක් කියන්නේ. ඒ කියන්නේ ස්පර්ශ ආයතන හය දුක නම් ඒ ස්පර්ශ ආයතන හයට අයිති නැති තැනක නුවණක් තියෙනවා කියලා කියන්නේ දුක නැති තැනකට නුවණක් තියෙනවා කියන එක. එතකොට ඒ හින්දා මම මේ කියන එක නොතේරෙන වෙන්න පුළුවන්. ඒක අහගෙන ඉන්න නොතේරෙනව නම් ඒක තමයි හරි. මොකද තේරෙන්න බෑ අපි ඉන්න මට්ටමට. එහෙම නේද? එතකොට දිත්තරයක් ඇතුලේ ඉන්න කෙනාට පිටක් පේන්නේ නැහැ වගේ ඒක තමයි ඇත්ත. එහෙම එකක් තියෙනවද කියලා හිතන ඕකට පෙන්වන බුදුරජාණන් හීනෙදු නොගිය විරු නිවනක් කියලා. නිවන නිවන ගැන පෙන්වන්නේ හීනෙදු ලෝක මේ ලෝකයා හීනකින්වත් යන්නේ නැහැ කියනවා. ඔයගලන්ට හීනයක් වුණා නම් පේන්නේ ඒද මේ හතර ඉරියව් ඇතුලේ එකක් මිසක. ඔය හතර ඉරියව්වෙන් තොර හීනයක්ද පේන්නේ මේ ස්පර්ශ ආයතන හය ඇතුලෙන් තොර හීනයක්ද පේන්නේ හීනෙන්වත් ඔයගොල්ලෝ ගිහිල්ලා නැහැ හැම කෙනෙක්. එතකොට මෙන්න මෙබඳු තැනකට අපිව අරගෙන යන්න ඒ කියන්නේ මේ දුක නැති කරනව නම් නැති කරන්න වෙන්නේ ඒ දුකෙන් එළියට ගිය උත්මේක දුකෙන් දුක රැඳෙන්නේ නැති දුක යම් තැනක නිර්වශේෂයෙන් නිරුද්ධ වෙයි නම් ඒ තැන දැකපු කෙනෙක් හම්බ වුණොත් විතරයි ඊට යන පාර අහගන්න පුළුවන් වෙන්නේ. ඊට මෙහා කෙනෙක් හම්බ වුණා කියලා පාර අහගන්න පුළුවන් නේද අපිට? ලෝක ඇතුලේ ඉන්න කෙනෙක්ගෙන් පාරක් අහගන්න පුළුවන් වෙයිද අපිට? කවදාවත් බෑ. ඒ හින්දා මේ බුද්ධ උත්පාද කාලේ දුර්ලභයි කියලා කියන්නේ. අපි පොඩ්ඩක් ඒ බුදුරජාණන් වහන්සේ ලෝකෙන් එළියට යන්න පෙන්නපු ක්‍රමය කරුණ ටික මොකක්ද කියලා බලමු. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකේට පහළ වෙලා මං කිව්වා මේ ලෝකෙන් ඈතර නුවණක් තන්නිකේම ඇති කරගත්තා. ඒ නුවණ තමයි මොකද්ද මේ සලායතන නිරෝධය. මේ ස්පර්ශ ආයතන හයේ නිර්වශේෂ නිරෝධයක් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. අපි මේක කියනකොට මම දන්නවා දැන් කෙනා කෙනා දන්න මට්ටම් තේ කරගන්නවා. ඒ කියන්නේ මේ දැන් මුකුත්ම නැති අපි හිස් ආකාශය වගේ පංචායතන වහලා මන ආයතනෙන් හිස් බව අරුමුණු කරනවා වගේ තැනකට ගන්න එපා. එහෙම එකක් නෙමෙයි කියන්නේ. මේ ස්පර්ශ ආයතන හයේ නිර්වශේෂ නිරෝධය සාත් කළා කියලා කියන්නේ අපි මේ ආයතන හය පරිහරණය කරනවා කියන මට්ටම ඇසුරු කරගෙන එයින් මිදෙන දර්ශනයක් ගැන පෙන්වන බුදුරජාණන් වහන්සේ. එතරම් මෙතන තියෙන සුවිශේෂීකම බුදුරජාණන් වහන්සේ හොයාගත් ඇත්තක් තථාගතයන් වහන්සේ ඇති කලහිත් තථාගතයන් වහන්සේ නැති කලහිත් ලෝකෙ පහළ වුණත් නැතත් මේ සංකත ධාතුව තුල ලෝකෙ තුල පවතින ඇත්තක් තියෙනවා. ඔකට කියනවා යථා භූත ස්වභාවය කියලා. මෙන්න මේ යථා භූත ස්වභාවය දැක්ක බුදුරජාණන් වහන්සේ. තථාගතයන් වහන්සේ ලෝකෙ පහළ වුණත් නැතත් පවතින යථා භූත ස්වභාවයක් ඇත්ත ඇති හැටිය පවතින ධර්මයක් තියෙනවා. මෙන්න මේ යථාභූත ස්වභාවය බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ යථාභූත ස්වභාවය මේ ලෝකෙට අයිති දෙයක් නෙමෙයි. ඒකෙදි ඒ යථාභූත ස්වභාවය තමයි අපි ඇහැ රූපය කන ශබ්දය නාසය ගන්ධය කියලා අපි දකින දේට දේ තුල අපිට උබ්බෙන් බුදුරජාණන් වහන්සේගේ නුවණ ගියා රූපය කියන්නේ මොකද්ද වේදනාව සංඥාව සංඛාරය විඥානය කියන්නේ මොකද්ද මේ ස්කන්ධයන්ගේ පැවැත්මත් මේ ස්කන්ධයන්ගේ ස්වභාවයත් මේ ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් දකින නුවණකට බුදුරජාණන් වහන්සේගේ මනස යොමු වුණා. මම මේ කියන දේවල් එකක්වත්ම ඔයගලන්ට කරන්න කියනවා නෙමෙයි ඈ. මම මේ දහම විස්තර කරන්නේ. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටි පවතින ස්වභාවයක් ඒ ස්කන්ධය මේ තුල පවතින හේතුඵල ධමයක් බවත් පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්. යම් යම් ප්‍රත්‍යක් නිසා උපදින දෙයක් තියෙනවා නම් ඒ ඒ ප්‍රත්‍ය නැති වෙනකොට ඒ හැම දෙයක්ම නැති වෙනවා කියලා අපි ලෝකයා දකින දෙයට ඔබ්බෙන් බුදුරජාණන් වහන්සේ දැක්කා ඒ හේතුඵල ධම දකිනකොට ඊගාට බුදුරජාණන් වහන්සේ නුවණක් පහළ වුණා අන්වේ ඥානය කියලා එහෙනම් අතීත හේතු වලට හටගත් දෙයක් තියෙනවනම් ඒ හේතු නැතිව නැති වෙලා නේද අතීතේ නිරුද්ධ වෙලා නේද කියන නුවණක් ආවා එහෙනම් අනාගතය කියන එක තාම ඉපදිලා නැහැ නේද කියන නුවණක් ආවා වර්තමානයේ හටගෙන නැති වෙන ධර්මතාවයක් විතරයි තියෙන වර්තමානයක් විතරමයි තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේට අවබෝධ වුණා. මේ ස්කන්ධයත් ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් බැලුවේ මොකටද? මේ ස්කන්ධයත් ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් බැලීම තුලින් තමයි නුවණක් ආවේ අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදිලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන මෙන්න මේ ඇත්ත දැක්ක බුදුරජාණන් වහන්සේ ලෝකයේ තුල ලෝකය කියලා කිව්වේ අතීතයක් තියෙනවා අනාගතයක් තියෙනවා වර්තමානයක් තියෙනවා කියලා තුන් කාලෙම ඇති මනස අපේ මනස සිහි කරගන්න. ඔහොම තැනක ඉඳලා බුදුරජාණන් වහන්සේ තනියම හොයාගත්ත අතීතය නිරුද්ධ වෙලා. අනාගතය තාම හටගෙන නැහැ. වර්තමානය විතරක් යම් ප්‍රත්‍යයකින් හටගත්ත නම් ඒ ප්‍රත්‍ය නැතිව නැති වෙනවා කියන දර්ශනයක් හොයාගත්තා. දැන් බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කරන ඒක තමයි තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් පවතින යථාභූත ස්වභාවය ඇත්ත තමයි අතීතය කියන එක මල එකක් නරුණ එකක් අනාගතය කියන එක තාම හටගත්තේ නැති එකක් වර්තමානයක් තියෙනවා නම් ඒක ඇති වෙලා ඇති වෙච්ච සෙනෙම නැති වෙන. ඒ හේතුව නැතිනොත් නැති වෙනවා. ඕක තමයි තථාගතයන් වහන්සේ පහළ වුණත් නැතත් පවතින ඇත්ත. එතකොට මේ අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදිලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා බුදුරජාණන් වහන්සේ මේ ඇත්ත දැනගෙන ලෝකෙට කිව්වා ලෝකෙ කිව්වේ කවුද අතීතයක් තියෙනවා ඒ කියන්නේ දැන් අපි දිහා බලන්න දැකපු අය අහපු අය ඔක්කොමලා ඉන්නවා තියෙනවා කියන තැනක නේද අපේ මනස තියෙන්නේ අතීතයක් තියෙනවා අනාගතයක් තියෙනවා වර්තමානයක් තියෙනවා කියන මනස තියෙන කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදෙන්න වර්තමානයේ හටගන්න නැති වෙනවා කියලා. දැන්ලා අපි කවුරු හරි අහුවොත් බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ කොහොමද කියන්නේ අතීතයේ නිරුද්ධ වෙලා කියලා. එයි දැන් අපිට ඇති බවත් හම්බ වෙන්නේ. කොහොමද කියන්නේ අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදෙන්න වර්තමානයේ හටගන්න නැති වෙනවා කියලා. අන්න ඒ ටික කියන්න තියෙන සාක්ෂිය තමයි මේ ධම්මට්ටි ඥානෙ. ඔය ස්කන්ධය ස්කන්ධයෙන් ඇතිවීමත් නැතිවීමත් දැකීම තුලින් තමයි මේ සත්‍යානුලෝමික ඥානය ඇති උනේ. සත්‍යානුලෝමික කියලා කියන්නේ නිරුද්ධ වෙච්ච ධර්මය නිරුද්ධ වෙලා. නූපන්න ධර්මය නූපන්න. වර්තමානයේ හටගත් යමක් තියෙනවා නම් ඒ ටික නැති වෙලා කියලා බුදුරජාණන් වහන්සේ තනියම මේ ඇත්ත හොයාගත්තා. හොයාගෙන කාටද කිව්වේ? අතීතයේ තියෙනවා අනාගතයේ තියෙනවා වර්තමානයේ තියෙනවා කියන තැනක මනස තියෙන අපිට. දැන් බලන්න බුදුහාමුදුරුව අතීතය නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙන වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා මේ කියපු දේ අපිට ඇත්තද? අපිට ඇත්තද? බුදුරජාණන් වහන්සේ යමක් ඇත්තයි කියලා දේශනා කළා නම් ඒක අද අපිට බොරු නෙමෙයිද? අපිට බොරු නෙමෙයිද? මම ඔප්පු කරලා පෙන්නනවා අද අපිට ඒක බොරු කියලා. අපි යමක් බුදුරජාණන් වහන්සේ සත්‍යයි කියලා දේශනා කළා නම් ඒක අද අපිට බොරු. අපි යමක් බොරු නම් ඒක අද අපිට ඇත්ත. බුදුහාමුදුරු දේශනා කරන අතීතේ නිරුද්ධ වෙලා කියලා. ඕගොල්ලෝගේ මනස එළඹ සිටිනවද ඒ බව? දවල් ගෙදර ඉඳලා ආවා නම් ආපු ගෙදර ඕගොල්ලන්ට තියෙනවද නැද්ද? අම්මලා තාත්තලා නෑදෑයෝ සහෝදරයෝ ඉන්නවද නැද්ද? එහෙනම් දැන් ඔය ඉන්නවා කියන මනස ඕගොල්ලන්ගේ ඕක ඇත්තනම් බුදුහාමුදුරු අතීතේ නිරුද්ධ වෙලා කියපේක බොරු වෙන්න ඕනේ නේ. බොරු වෙන්න. ඒක ඇත්තනම් මේ අපිට හම්බ වෙන මේ මනස බොරු. දෙකක් ඇත්ත වෙන්න බෑ. මම කියන මේ බොහොම වටිනා කරුණක් මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් අතීතේ නිරුද්ධ වෙලා කියලා ඒක ඇත්තනම් අපිට දැන් තියෙනවා ඉන්නවා කියලා හම්බ වෙන දේ බොරු වෙන්න ඕනේ. එහෙනම් අපිට කෙලින්ම තමයි මේ ටික තමයි අපි ගාව තියෙන බොරුව, මිත්‍යාව කියන එක. කෙලිම අහුවෙනවා. අද අපි ඇත්තයි කියන එක ඇත්ත නම් බුදුහාමුදුරු දේශනා කරපු එක බොරු වෙනවා. මේ ලෝකෙට වෙලා තියෙන්නේ ඒකයි ලෝකයා කියන දේ ඇත්ත නම් ලෝකෝත්තර දේ බොරු. ලෝකෝත්තරයි කියපු දේ ඇත්ත නම් ලෝකෙ දේ බොරු. අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදිලා නැහැ කියන මේ වචනේ ඇත්ත නම් අද අපිට හම්බ වෙන ටික නෙමෙයිද මිත්‍යා දෘෂ්ටිය? බොරුව? ඒ කියන්නේ අපේ ජීවිතය නෙමෙයිද මිත්‍යා දෘෂ්ටිය එනවා? අපි හිතාගෙන ඉන්නේ මේ ඇත්ත බොරුව කියන එක දන්න බොරුව ඇතුලේ ඇත්තක් හදාගෙන අපි ඉන්නේ ඒ හින්දා අපිට බොරුව මොකද්ද කියන එක තේරෙන්නේ නැත්තේ දැන් හොඳට බලන්න අතීතේ නිරුද්ධ වෙලා කියන එක සාත් තුනොත් මේ මොහොතේ මේ ඇහැට පේන අරමුණ ඇරෙන්න ඕගොල්ලන්ට තියෙන්න ඕනේ අනිමිත්ත බවක්මයි ශුන්්‍යත බවක්මයි මනසට එළඹ තියෙන්න ඕනේ. ඒිට මෙහා දැකපු අහපු දැනුණු කැවැන්දරා මුලක් තරම් හරි රූපයක් හෝ වේදනා සංඥා සංකාර විඥානයක් ගැන අත්දැකීමක් තියෙයිනම් ඇති දෙයක් හැටියට තිබුණු දෙයක් හැටියට අත්දැකීමක් තියෙන ඒ ටික ඇත්තනම් අර සත්‍ය බොරු වෙනවා. ඒ සත්‍ය ඇත්තනම් මේ තියෙනවා කියන සැබැන්න මුලක් තරම් එකක් හරි තියෙනවා ඒකත් බොරුව. ඒකෙන්ද නිදිය යුතුයි අපි කියන දැනකට මනස එන්න ඕනේ.